ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද මේ කාලය වෙන් වෙලා තියෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩසටහනකට නැත්නම් අපිට මේකට ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. ඒත් ලිඛිත ප්‍රශ්න වලින් අපි ආරම්භ කරනවා. ඒ අතර වාරදී කාට හරි වෙන සභාවට නැගී සිට ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා මේ ඉදිරිපත් කරන්න. ඒ සඳහා මේ මයික්ස් වලට කතා කරනවා නම් මේ වාර්තාගත වීමට ලේසි. ඒ නිසා ඒකට ප්‍රශ්න තියෙනවා නම් මයික් එක පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න මෙහිමයි. පරයන්ක භාවනාවේ ආනාපානයේ යෙදෙද්දී ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිද්ධිය. නමුත් හිසේ පිටුපස තද ගතියක් ඇති වේ. කලබල නැති සංසුන් ගතියක් දැනේ. හිසේ තද ගතිය තදයි කියා මෙනෙහි කරද්දී ඒ තුනිවි නැවත නැවතී. ඊතා කලාතුරකින් නැවත හුස්ම දැනේ. තද ගතිය ඇතිතන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නද හුස්ම දැනීම හෝ තදගතිය නොමැති අවස්ථාවේ අරමුණු ලෙස තබා ගත යුත්තේ තුමක්ටයි පහදා දෙන්න. ඉතින් මේ කියලා තියෙන විස්තර අනුව විග්‍රහයක් කරනවා නම් මේ හිතේ තියෙන තදගතිය නැත්නම් හිතේ පිටිපස්සේ පේන තියෙන තදගතිය ගණන් නොගෙන සිටීමේ හැකියාව තමයි බලන්න ඕනේ. මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම හිත ඇවිසිලා භාවනාව අලුත් වෙන්න ගන්නවා. අමෝර වෙන්න ගන්නවා. ඒක නිසා ඒ තද ගතිය ඉවසිය හැක්කක් නම් දැනනගෙන ඉන්නවා. එතකොට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න හෝ තදයි කියලා මෙනෙහි නොකර සිටීමේ ප්‍රශ්න ඉබේම මග ඇරෙනවා. අනිත් එක දෙවෙනි කොටසේදී තියෙනවා හුස්ම දැනීම හෝ තද ගතිය නොමැති අවස්ථාවේ අරමුණ ලෙස තබාගත යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඒකෙදි මතක් කරන්න ඕනේ අරමුණක් ඇති භාවනාවට වැඩිය හොඳයි අරමුණක් නැති භාවනාව. නැත්තම් අරමුණක් සහිත සමාධියයි අරමුණක් සහිත රහිත සමාධියයි මේ එහෙම නැත්නම් නිමිත්තක් සහිත සමාධිය නිමිත්තක් රහිත සමාධිය මේකෙදී මේ අරමුණු මෙනෙහි කිරීම මේ සියල්ලම අපි ගන්නේ අන්න අර වගේ අනිමිත්ත සමාධියකට නැත්නම් අනිමිත්ත සතියකට හිත මෙහෙවන්න නමුත් අපේ හිතට මොකද්ද මදි වාගේ ඉවර නැතුව වගේ මෙනෙහි කරන්න මොනවාක්වත් නැත්නම් ඒත් මේ හිතට අඩුපාඩුවක් දැනෙනවා. එහෙම නැත්නම් මේ අරමුණක් හොයන ගතිය, මෙනෙහි කරන ගතිය අපි බලන්න ඕනේ. එහෙම නැතුව පවතින සතිය අරමුණකුත් නැතුව මෙනෙහි කිරීමකුත් නැතුව පවත්වන්න පුළුවන් නම් සතියක්. ඒ සතියේ ගැම්ම දිගේ සමාධියක් ඒක අරමුණක් සහිතව මෙනෙහි කරනමින් ගන්න සතියට සමාධියට වැඩිය හොඳයි කියන හිතේ පිරිසුදුකම ගත්තොත් මේ තොරතුරු සහිත යෝගාවචරයට භාවනාවෙන් ලැබෙන ස්පාසුව භාවනාවෙන් ලැබෙන මේ විස්රාමය භාවනාවෙන් ලැබෙන මේ හුදකලාව අගය කරයි මේකෙදී මේ මෙනෙහි කිරීමෙන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් සහ තදගතිය මෙනෙහි කිරීමෙන් ඒ වගේම අරමුණු අපේක්ෂා කිරීමෙන් අර හුදකලාව වෙන්න තියෙන අවස්ථාව නැති කරගෙන තියෙනවා කියන එක තමයි කියනකොට තේරෙන්නේ ඒක නිසා ඒ හුදකලාව අගය කරමින් මේ හම්බෙච්ච අවස්ථාවේදී අලුතෙන් විශ්ලි කරන්නේ නැතුව අලුතෙන් හිත කලඹ ගන්න නැතුව පුළුවන් තරම් විස්රාම වෙන්න උදේකලා වෙන්න තියෙන අවස්ථා බැලුවොත් මේ භවනාවේ දෝෂයක් නෙවෙයි තියෙන්නේ දෘෂ්ටියේ භවනාවටදී දැක්විය යුතු ආකල්පයේ ඒක ආකල්ප වෙනවස් එකම අකාලිකවම මේ සතුටක් දැනෙනවා සංසුන් වුණාට පස්සේ හිතත් සංසුන් කරන බලානින් එකේ. එහෙම නැතු අවසන් ගත්තොත් භාවනා හොඳයි. නමුත් මේ හිතින් කරන මේ ඇවිසිල්ල නිසා බුද්ධිය නැති වෙලා යනවා. ඒක නිසා මේකෙදි කමඨාන හොඳට සුද්ධ කරගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආස්වාස් ප්‍රසාර සංසිද්ධිය අවස්ථාවේදී වේදනා සංඥා සංකාර ගොජ දැමීම සිදුවිය යුතුයමද හිතින් ඔබට යෑමට එනම් හිත සරුංගලේ නූල කැඩී සරුංගලේ පාවි විටමින් කිසිත් නැති අවකාශයක තිබෙන්නාක්සේ දැනෙන අවස්ථාවට යෑමට කරුණාකර පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. මම හැබැයි ධර්ම දේශනාවේදී මතක් කරා ඒ වේදනා හෝ සංඥා හෝ සංස්කාර කාට හරි මොකක් හරි එකකින් ඒ අවස්ථාව ගෙවම් කරන බව පෙන්වනවා. සමහරට ඒක ගොජ දාන වෙලාවක එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බොහොම අක්‍රීය විතර්කමත් වීම හරහා එහෙම නැත්නම් මේ තමන්ට අර ඇතිවිච්ච විවේකය සරුබලේ නූල කඩලා ගියා වගේ තියෙන එක කිසිම කරදරයක් නැතුව බාධාවකින්තරෝ වාහනයක් නැති පාරක වාහනයක් අරන් යනවා වගේ යන බව තේරුම් අරගන්න පුළුවන්. ඒ නිසා මේ බණ කියනකොට ඒ හැම කාරණාවක්ම හිත දුක් කරදර ගන්න හෝ පීඩා ගැනීම සඳහා පාවිච්චි කිරීම මෝඩවඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ වැඩක්. මේ ධර්ම කොටස පාවිච්චි කරන්න ඕනේ විස්රාමයේ පිණිසයි විවේකයේ පිණිසයි උදකලා බව පිණිසයි එහෙම නැති වුණොත් මේ ඇහිච්ච දේවල් නැත්තම් හිතේ තැම්පත් වෙලා තියෙන මේ සුතමේ ඥාන ආර්යයට කරදර කරනවා ඒ නිසා ඒකදී පාවිච්චි කරන්න ඕනේ දැනගන්න ඕනේ මේ සතියට ඉඩ දීලා විස්්‍රාම වෙන විවේක වෙන පැත්තට තමයි අපි භාවනාව යොමු කරවන්න ඕනේ එහෙම නැතුව මට ආර කරදර ආවේ නැහැ කියලා හෝ නැත්නම් මට කරදරයක් ආවා කියලා හෝ ඒක වැඩි හිතුවට වැඩිය වැඩි කියලා හෝ අඩුයි කියලා හෝ හිත කරදර ගන්න ගතිය තමයි කෙලෙසි කියන්නේ. කෙලෙසන ගතිය කියන්නේ ඒකයි. අපි උත්සාහ කරන්න ඕනේ කෙලෙස් ඇවිල්ලා කොච්චර අපිව මායම් කරන්න හැදුවත්, කුප්පණ්ඩ හැදුවත් නොකිපෙන සාන්ත වෙන පැත්තට තල්ලු කරගන්න එක තමයි තියෙන්නේ. ධ්‍යාන සමාධියකින් තොරව පෙර භවයන් පිළිබඳව කිය හැකිද? ඇස්පියාගත් ගමන් ඒවා සීකරන්ට හැකිද? යෝගාචර දිවිතේ ඒවත් ප්‍රපංච කිරීමක් නොවන්නේද? මේ ප්‍රශ්නෙත් නිකම්ම ප්‍රපංචයක් තමයි. ඒ වාක්‍ය තුනයි ලියලා තියෙන්නේ වාක්‍ය තුනම පළවෙනි වාක්‍ය තුන්වෙනි වාක්‍යෙන් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශ්නේ නිකම් ප්‍රපංචයක්. භාවනා මධ්‍යස්ථානවලදී මේවා අවසන් දෙන්න එපා. පුළුවන් තරම් බලන්න බුදියාගෙන ඉන්නකොට යන්න බුදියන්න දීලා අවසන් දෙපා. භාවනා යෝගීන් තම හිත සමාධිගතව ඇද්දයි හඳුනාගන්නේ කෙසේද? සමාධිගත භාවය කියන එක ඉස්සරහට ගත්තොත් මේ ප්‍රශ්නේ එනවා. මම කැමැති මේ ප්‍රශ්නේ අහන එකනාගෙන් සතිමත් වෙලා ඉන්න බව තමයි සතියේ ඉන්නකොට සතිමත් ඉන්න බව හඳුනා ගන්න හැටි දන්නවනම් ඒක ප්‍රමාණවත් අනිත් එක ඒ හරහා සමාජය පිළිබඳව අත්ලක් දෙන්න පුළුවන් ඒ ප්‍රශ්න කරුගෙන් මම අහන්න කැමති මෙතන මේ අපි උත්සාහ කරන සමාධිගත වීමට ඇති අවස්ථාව සලසලා දීමක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාව වෙන සතිය ඇති කිරීමටයි. ඒ නිසා මේ අපි දීපු උපදේශ මතින් හෝ කරපු භාවනා මතින් හෝ ධර්මදේශනා මතින් හෝ තමන් සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගන්න පුළුවන්කම තියෙනවද කියලා කිව්වොත් මට පුළුවන් ඉදිරියට මෙහෙවන්න. කවුරු හරි කැමති නම් ඒ ඒ කට උත්තරේ දුන්නොත් නඩුව ගන්නව නැත්නම් නඩුව ඉස්කෝනවා. ඊගායක සංස්කාරයන් චේතනා වේ. මේවා අචේතනිකද චේතනිකද වශයෙන් හඳුන්වා ගත යුතු බව ස්වාමීන් වහන්සේ ධර්මචර්යන්සේ වදාරලාදී අචේතනික යන්නේ පැහැදිලි අචේතනික යන්න පැහැදිලි කළ හැකිද අචේතනිකන හිතලා නෙවෙයි කරලා නෙවෙයි හිතිලා කෙරිලා එහෙම හිතෙනවා නම් කෙරෙනවා නම් අචේතනිකයි හිතනවා නම් කරනවා නම් සචේතනිකයි මේකට ඕනනම් අවිඥානික සවිඥානික කියලා ගන්න පුළුවන්. අසංස්කාරික සසංකාරික කියලා ගන්න පුළුවන්. ඒවයේ මේ පදේ තේරුම් ගැනීමට තියෙන සමානාර්ථ පද. චෛතසික හා හිතවිලි යන්න එකම දෙයද මේ දෙක අතර වෙනසක් ඇද්ද? චෛතසික කියලා කියන්නේ pāli භාෂාවෙන් හිතවිලි කියලා කියන්නේ සිංහල භාෂාවෙන් දෙකම එකම දේ සඳහන් කරන්නේ. ඒක නිසා මේ දෙක අතර වෙනස තියෙන භාෂාවේ වෙනස විතරයි. පරමාර්ථ වශයෙන් දෙකම සඳහන් කරන්නේ නම් දෙකකින් එකම සංසිද්ධියට. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී යෙදී සිට හැරීමේදී අතුලේම හිත පවත්වන්නද නැත්නම් මුළු ඇඟම හැරෙනවා කියා මිනී කරන්නද කියා පහදා දෙන්න. සතියේ මුළු ඇඟේම තිරන හොඳටම ඇති. නමුත් ඒක තවත් ගුණ වෙනකොට පිඩු වෙනකොට ඒකාග්‍ර වෙනකොට ශරීරය ඇතුලේ වඩාත්ම ක්‍රියාත්මක වඩාත්ම දැනෙන තැන එල්ල වෙන්න ඉඩ තියෙනවා. මුලිච්ච වෙන්න ඉඩ තියෙනවා. මුණට මුණ දාලා හිටින්න ඉඩ තියෙනවා. ඉතින් අර ශක්මන් බහනදී ගොඩක් වෙලාවට මුළු කයෙම වැඩපිළිවෙල නියෝජනය වෙන්නේ පතුලෙන්. නමුත් මුළු කයෙම තිබුණත් ඇති. මුළු කයිම තිබුණා සතිය තියෙනවා. ඒක තවත් මේ මානසිකාරය එල්ලේ විතක්කය ශරීරෙත් කොයි හරි එක තැනකට යනවනම් අරිටත් වැඩිය හුඟක් දියුණුයි කියලා කියන්න පුළුවන්. ඒකටත් වැඩිය කේන්ද්‍රගත වෙලා තියෙනවා කියන්න පුළුවන්. නාභිගත වෙලා තියෙනවා කියන්න පුළුවන්. ඒ නිසා මේ පතුලේම තියෙන එක මුළු ශරීරයේ තියෙනට වැඩිය හොඳයි. නමුත් සාමාන්‍යයෙන් මුළු ශරීරයේ තිබුණත් යෝගාවචරයකට ප්‍රමාණවත් වෙනවා. කරගෙන කරගෙන පුරුදු වෙනකොට අනිකුත් ඒ පුංචි පුංචි සංවේදීතෙන් තේරෙන්න පටන් ගන්නවා. එක්තරා යෝගාවචරික භාවනා උගන්වන අවස්ථාවක පැවසුවේ විශාල පිරිසක් මැද හුදකලාවන්ට පුරුදු වන්නේ නැයි මින් අදහස් කරන්නේ කොමක්ද මේ මම දැන් මෙතන කියන එකයි මේකෙන් වෙන වෙන විදිහකට කියන්න තියෙන්නේ කොච්චර සෙනගක් මැද හිටියත් මම දැන් මෙතන කියලා ඒක පුරුදු කරපුවාම ශෙනග මැදත් මම දැන් මෙතනමයි තනියම හිටියත් මම දැන් මෙතනමයි ඒක නිසා ශෙනග කියන එකෙන් හිත මෑත් වෙන්න ඉඩ තියෙනවා මම දැන් මෙතන කියන එක හොඳට ඉස්සිලා කුළු ගැන්නිලා ඉලිපිලා එනකොට සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකු සතිය පුහුණු කළ විට වටපිටාවේ කතා වෙන දෙයට වෙන දෙයට කන් දෙන්නේ නැතිද නොඇසේද ඇහෙන්නත් පුළුවන් කන් දෙන්නත් පුළුවන් එතකොට කන් දෙන බව දන්නවා. කන් දෙන්නේ නැත්නම් කන් දෙන්නේ නැති බව දන්නවා. ඇහෙනවා නම් ඇහෙන බව දන්නවා. නැත්නම් නැති බව දන්නවා. නැත්නම් Taman ඉන්න ඉරියව්වේ හිත පාත් ගන්න පුළුවන්. සතියින් ඉන්න එකනට කිසිම දෙයක අඩුවක් වෙන්න සතිය සලසන්නේ ඕනම දෙයකට හිත මෙහෙवला හිත මෙහෙවිලා තියෙන්නේ කොතැනද කියන එක දන්නවනම් තාමත් අපි එකට සතිය කියලා කියනවා. ඒ නිසා සද්දහුම් කන් දුනට ප්‍රශ්නක් නැහැ. ඒ බව සතියෙන් දන්නවනම්. පිළිවෙලට වේලාවට භාවනා යෙදීමට අපහසු කෙනෙකුට ඒ සඳහා ගත හැකි හොඳම පිළිවෙල කුමක්ද ප්‍රශ්නේ හරියට වර්ණගිලා නැහැ ප්‍රශ්නේ මේ කියන්නේ මොකද්ද මතු කරලා ගන්න ඕනකමක් තියෙනවා නමුත් මේ යොදලා තියෙන වචන වලින් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඉතින් එහෙම පිළිවෙලට භාවනා වේලාවට භාවනා යෙදීමට අපහසු කෙනෙකුට ඒ සඳහා ගත හැකි හොඳම පිළිවෙල කෙටිම තියෙන භාවනා නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ එහෙම නැතු අපි අහුවොත් මේ ඔපරේෂන් තියටරෙකුත් නැහැ, දොස්තරත් නැහැ. කොහොමද ඔපරේෂන් එක කුසිය කරන්න කියලා නැත්නම් කක්කුසිය කරන්න කියලා. ඒකට ගැන්තින් නොකර ඉන්න එක හොඳයි. ඔය ඔය ලෙඩේ හොඳයි. ඒකෙන් එන ලෙඩේ උටට භයානකයි. ඒ නිසා මේ පිළිවෙලක් නැතුව අපි ලියට භාවනා කරනවට වැඩිය හොඳයි ඔය දන්න හකුර රැක්ගෙන ඉන්න එකයි තින්න එකයි තියෙන්නේ. ඒගොල්ල හොඳට පිංකම් කරන්න මට අනේ විවේකී ලැබේවා. මට භාවනා කරන කෙනෙක්ගේ ඇසුර ලැබේවා කියලා පිංකම් කරන එකයි තියෙන්නේ. ගිහි ජීවිතයේදී තමා හඳුනන කෙනෙකු මිත්‍රයෙකු අමාරුවේ දැමීමට තවත් තමා හඳුනන කෙනෙකු සැරසෙන විට තමාගේ පළව මිත්‍රයාව ඉන් බේරා ගැනීමට අටවන උගුලේ සැලැස්ම පමණක් ඔහුට දැන්වීමට සැලසීමෙන් තමා අකුසලයක් කරගන්නේද ඒ කියන්නේ තුන්වෙනි පුද්ගලයා වශයෙන් තමන් බලනකොට අමාරු වැටෙන කෙනෙකුත් ඉන්නවා අමාරුවේ දාන කෙනෙකුත් ඉන්නවා එතකොට මේ අටවන ලද උගුර මේ තුන්වෙනි එකට පේනවනම් පළවෙනි උගුල්කාරය එච්චර දක්ෂයෙක් නෙවෙයි. හරි උගුල්කාරයද උගුල කියන්නේ නැතුව ඒ කරන්නේ. නිසා මේ මිනිහ ගැන බය වෙන්න එපා. ඌට උගුල් අටවන්න තේරෙන්නේ නැහැ. අවුල අහුවෙන්නෙත් නැහැ උගුල් වලට. තුන්වෙනි උට කියලා උගුල් අටවන කතාවක් නැහැ ලෝකේ. උගුල් අටවන එක කියලා නෙමෙයි කරන්නේ. ඒ නිසා මේක බොරු හොරෙක්. මේ මේ පළවෙනි මිත්‍රයා මෝඩෙක් උගුල් අටවන්න ආස වුණාට දන්නේ නැහැ උගුල් අටවන ක්‍රමය. උගුල් අටවනක පළවෙනිම එක තමයි කාටවත් කියන්නේ නැතුව ගැස්සුණාට පස්සේයි කියන්නේ. ඒක ඒක භයානකයි. ඉතින් ඌ කරගත්තට අපිට ප්‍රශ්නකුත් නැහැ. කියලා නෙවෙයි කිරුවේ ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. කියලා කරන ගුරු අපේ අම්මා ඉන්න කාලේ කිව්වේ මේ උදේට වහින වැස්සයි හැන්දාවට එන හොරයි ගණන් ගන්න එපා කිව්වා. උදේට වැස්සට වැඩි කල් අල්ලන්න ඒක දවල් වල පායනවා. හැන්දාවෙන් එන හොරා තද හොරෙක් නෙවෙයි. තද හොරා එන්නේ පාන්දරට. හැන්දාවෙන් හොරේ එන එක ගණන් ගන්න එපා. ආනාපාන සති භාවනායේ ඉදී සිටින විට හුස්ම ආස්වාද ප්‍රසවාස කිරීම රිද්මයකට සිදුවේද නොයසේන රිද්මයක් දැනුනේ දැනෙනුවේ තමා විසින් බලයෙන් හුස්ම ගන්නා නිසාද එතකොට ආනාපාන සතියෙන් තොරව කරනකොට කොහොමද දැනෙන්නේ කියලා කිව්වොත් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් සතියෙන් තොරව ආනාපානය කරනවානේ අපි එතකොට කොහොමද හුස්ම ගන්න ඊට පස්සේ ඒකට සතිය පිහිටුවාට පස්සේ කොහොමද වෙන්නේ කියන එකට උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්න කරු සතිය පිහිටවන්නේ නැතුව ආනාපානය කරනකොට ඒක රිද්මයකටද සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් නැද්ද කියලා දැනගන්න පුළුවන් නම් ප්‍රශ්නෙට උත්තරය ඇතුලෙන් ප්‍රශ්නේ හැංගිලා තියෙනවා. මට මේ භාගයට චිත්‍ර දුන්නාට පස්සේ මට හිතා ගන්න බෑ මේ උත්තරයක් හොයන්න මම මේ ප්‍රශ්න කරුවගෙන් තිල්ලා සිටිනවා. සතියෙන් තොරව ආනාපානය කරනකොට හුස්ම රිද්මේකටද වෙන්නේ නැද්ද කියලා කිව්වොත් මේකට එළිය වැටෙනවා. ප්‍රශ්න විසඳන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ උනන්දුවෙන් සතිය ආරක්ෂා කළත් වීර්ය අඩු වැඩි භාවයේ තුල ගැටලු මතුවේද යන කරුණාවෙන් පහදා දෙන සේක්වා මේ ඉන්ද්‍රිය ධර්ම ටික පංච ඉන්ද්‍රිය බල බවටපත් වෙනකන් ඒ වගේ අසමතුලිතතා තියෙනවා ඒක නිසා ප්‍රශ්න මතුවෙනවා නමුත් වෙනදට වැඩිය ඉන්ද්‍රයන් කිට්ටුවෙන් ඇසුරු කරන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ඉඳුරංගෙන් වැඩ ගන්න හැටි දන්න නිසා ඒ අත්තරදි තුලින් තමයි නැගිටින්න නිසා ප්‍රශ්න මතුවෙනවා. නමුත් ඒවා එnde ende ende ende Tamanටම හේතුව දැනගෙන ඒ හේතුව නැති කිරීමෙන් බේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා සුත්තමේ ඥානය ඇති කෙනාට. කලපුරුද්ද ඇති කෙනාට. එහෙම නැති වුණොත් ප්‍රශ්නෙට වැඩිය ප්‍රශ්නේ කෙරේ ඇති බය නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා සතිය තියෙනවා නම් ඉස්සරහට යන්න ප්‍රශ්න මතුණාට සතියින් ඒකට මේ උත්තර කියන්නේ මුලැඳාග පෙන්නනවා ආස්වාද ආධිනව පෙන්නනවා. ඒ නිසා తాවකාලික පසුබැසීම ආවට පූර්ණ වශයෙන් වෙන්නම් දිනුවක් තමයි. පූර්ණ වශයෙන් සිද්ධ වෙන්නේ ඉදිරියට ගමන් කිරීමක්මයි. ඒක නිසා මේ නොපැකිලව ඉදිරියට යන එකයි කරන්න තියෙන හැබැයි නොපැකිල භාවය වීරියට අදාළ කාරණාවක්. උසස් ගතිගුණ තියෙන සුනඛයන් මා දැක දැකහ ඇසුරු කර ඇත. බොහෝ වෙලාවට මා හට හැඟෙන්නේ ඒ සතුන් මනුෂ්‍යයන්ව සිට සත්ත්වලේශයෙන් ඉපිද ඇවිත් භවය. මේ සතුන් සත්ත්ව ලෝකයෙන් මුදා ගැනීමට අපහට උදව් කළ හැකිද බල්ලට මොනවද හිතෙනවද කියලා මට හිතෙන්නේ. අනේ මේ මනුෂ්‍යකමක් ඇති කරන මේ මනුස්සයා බල්ලෝ ගැන කල්පනා කරගෙන ඉන්න හැටි මන්නම් කමන්නේ මම බල්ලෙක්. මේ මිනිස්සයෝ බල්ලෝ ගැන හිත හිත ඉන්නේ නැහැ. මේ බල්ලට පුළුවන් නම් කතා කරන මේ ප්‍රශ්නෙට ෂෝක් එකට ඇඟිලි සලකුණු තියලා අස්සම් කරලා දෙයි වැඩක් බලා ගනින් කියලා. මයින්ඩ් යෝන් බිස්නස් කියලා. බල්ලට තේරෙන්නේ නැහැ හොඳ වෙලාවට උට කතා කරන්න බෑ. මියගේ කෙනෙකුට පින්පැමුණු වීම සඳහා කරන පින්කමකදී ස්වාමීන් වහන්සේ නමක් මගින් පින් අනුමෝදන් කළ යුතුයද මේ අවස්ථාව ඇතිවන්නේ පන්සලට සලාක දානේ පූජා කරන විටේ නමුත් සමහර මාසවල මේ පරිලෝකීය ඥාතින් වෙනුවෙන් එය හිතා පින්කම කිරීමෙන් ඔවුන්ට පින් ලැබේද මට පේන්නේ මේ ඒ කියන්නේ පින් අනුමෝදන් කරන වෙලාවේදී ස්වාමින් වහන්සේ නමක් නැතිවීමේ ප්‍රශ්නයක් වගේ පේන්නේ මම නැවත ප්‍රශ්න කියවනවා මේකේ කෙනෙකුට පින් පැමිණීම සඳහා කරන පින්කමකදී ස්වාමින් වහන්සේ නමක් මගෙන් පින් අනුමෝදන් කළ යුතුයද මේ අවස්ථාව ඇතිවන්නේ පන්සලට සලාක දානේ පූජා කරන විටය. නමුත් සමහර මාසවල මිය පරලෝකීය ඥාතීන් වෙනුවෙන් යයි හිතා පින්කම කිරීමෙන් ඔවුන්ට ඒ පින ලැබේද? අනේ මේ කියන්නේ සලාකම දානේ තියෙන වෙලාවට දෙනවා. නමුත් එදාටම නෙවෙයි ඥාතියා මැරිලා 3 මාසෙ ගත වෙලා තියෙන්නේ, 6 මාසෙ ගත වෙලා තියෙන්නේ, අවුරුද්ද ගත වෙලා තියෙන්නේ. ඒක වෙන්නේ නැති ප්‍රශ්නේ. මේ මරණින් 7 දවසේ 3 මාසේ අවුරුද්දේ දානේ මේ මහායාන අදහසක් අර තිබ්බත මල පොත අනුව යන කතාවක්. අපි ඒක කාලා තියෙන දැන් පෙත්ත කපලා කාලා තියෙන ලංකාවේ. ඉතින් මියගේ ඥාතියින් අපි යොමු කරවීමක් කරනවා. මේ තිබ්බත මල පොත කියවලා බලන්න ඒකේ තියෙනවා මිය පරලෝ ගිහලා දවසෙන් දෙකෙන් තුනෙන් ඥාතියා මේ මේ තැන් වල ඉන්නවා. එයාට මේ මේ මෙනෙහි කරලා දෙන්නයි කියලා කියනවා. අපි ගැන බලන්න එපා. Tamange වැඩක් බලාගන්නයි කියලා. ඉතින් ඒක දැන් අපි එක හත් දවසේ දාන තුන් මාසේ දාන තියාගෙන මේක දිගට දුකට කරගෙන යනවා. මේක සමහරලාට සංඝයාම ගහපු ගැටයක්ද දන්නෙත් නැහැ. හැබැයි ඒ වුණාට සංඝයා ඉන්නෙත් නැති නිසා ඒක වෙන්නත් බෑ. ඉතින් ඒ නිසා මේකදී මේ මේ අනුන්ගේ දෙයක් දානයක් වගේ කතා කරන්න ගත්තාම හරි අමාරුයි අපිට එල්ල කරලා අරයටම පින් දෙන්න පුළුවන් ද කියන එක. මේ සරුවචනාංශයේ පොදුවේ මතක් කරලා තියෙනවා අපිට කොහෙන් ගියත් පිංගන්න බලාපොරොත්තු වෙන ඥාතියින් පෙර ආත්මෙත් ඇති ওই දවසේ හරියට මැරිච්ච කටිය සමාල්ලාට. ඒ නිසා අපිට තියෙන්නේ දාන දීලා පිං පමුණුවන එකයි අපිට ඕනලා තියෙන්නේ මේ අසවල් ඥාතියටම දෙන්න තියෙන අවශ්‍යතාවයෙන් තමයි ප්‍රශ්න මතුවේ. ඒ නිසා පිනක් කරලා පේන්න පේන කාටත් පින් පැමිණවීම ඥාතියින්ට පින් පැමිණවීම Tamanට පින් සිද්ධ වීම ඒකෙන් සංඝයාට දාන ලැබීම කියලා කාරණා හතරක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඒ හිතාමතා කරන ඥාතියට නැති වුණාට මේකෙන් මොකද්ද සදාචාරාත්මකට සදාචාරවලට වැඩි බෞද්ධ සංස්කෘතිය සම්බන්ධ කාරණා සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඥාතින් පින්පැමිණීම කරන පින්කමෙන් හතර එකක් විතරයි. ඒකත් ඔය හිතනම ඥාතියට නොලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකෙන් ආනිසංස ලබන ඥාතින් පෙර ආත්මවල ඉන්න පුළුවන් නැත්නම් නොදැනී ඉන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් දෙන්න මීත්‍රිකල්ටම දෙන්න කියලා තෝරනම් කියයි. එතකොට නම් ටිකක් ලාභයි වැඩේ. හැබැයි වෙලාදී මේ දාණය ගන්න බෑ. නැත්තම් මෙහෙටම දෙන්න කියලා කියයි. දුකසා චින්න කාලේ කියන්නේ උකට දාන කික්ක කියලා. දාන කික්ක කියලා කියන්නේ මේ එක එක එක එක ක්‍රමවලට මේ ධර්මයෙන් තොරව ආගම අනුකූල කටයුතු කරන්න ගියාම ලාභයට සත්කාරය තමයි කතාව යන්නේ. Uh, ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කර ඇත්තේ ඔබ වහන්සේ විසින් ලියලා ද In this life itself යන පොත කියවූ මගේ සොහොයුරගේ ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන් අසා තිබුණද මේ සිට හැමදාම ප්‍රයෝජනවත් වන නිසා සිංහලෙන් පිළිතුරු සැපීමේ සුසුය මට හිතේ. සියල්ල රෙකෝඩ් වුණ හේයින් අපට ලැබෙන CD එකෙන් ඔහුට එය අසාගත හැකි වුණ නැති තෙරුවන් සරණයි. Uh, ඇත්තට මම ලියපු පොතේ තියෙන්නේ in this life itself. When was uh, when was in the book uh, in the booklet in this life itself, page number uh, 54 has described a stage of uh, coming back home. Kindly educate we whether the stage of coming back home is that of attaining stream uh, uh winning or sotapanna Uh, and if not, how can one proceed to reach the stream winning stage from coming back home stage and what uh, milestones similar to the coming back home uh, could be encountered ඕකාසවන්දායි බන්තේ. Uh, ඒකේ සඳහන් කරලා තියෙනවා Taman නැවස uh, නිවස කරා ආපසු පැමිණෙන ගමනක් මේ භාවනාදී සිද්ධ වෙනවා. මේක කියන්නේ අපි නික්ලේශී මනස හඳුනා ගන්නවා ටිකින් ටික. තවත් පැත්තකින් කියනවා නම් අපේ සර්වඥ දේශනාවේ තියෙන්නේ අපේ මනස හරිම පිරිසිදුයි, ඊ타මත්ම මේ ප්‍රභාසරයි. නමුත් පිටලෙල්ලේ පිටකට්ටේ කුණු ගෑවිලා තියෙනවා, මලකට බැඳිලා තියෙනවා, කච්චල් බැඳිලා තියෙනවා. ඉතින් අපි භාවනාවෙන් කරන්නේ අර පිටකට්ටේ කපල ඇතුළට බහින එකයි. ඇතුළට බහපුවාම පිටේ ඉඳලා ඇතුළට ඒමක් තමයි විපස්සනාදී සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉංග්‍රීසියෙන් මේකට ඉන්සයිට් කියලා කියනවා. නැත්තම් අපි එළිය බල බල ඉන්නේ දැන් ඇතුළ බලනවා. එතකොට අර කුණු කට්ට කපාගෙන යන වෙලාවේදී මලකට කපාගෙන යන වෙලාවේදී වෙහසක් තියෙනවා. ජරාවක් තියෙනවා. නමුත් ඒක එච්චර ලොකු කට්ටයක් නෑ. ඒතර පුංචි මේ මේ පොත්තක් තියෙන්නේ. ඒක වින්ද හරියට සම්මාදිට්ඨියකින් යුක්තව ඇතුළට ගියාට පස්සේ තේරෙනවා මේ ඇතුළේ තියෙන මේ නික්ලේශී මනස, ඒ හුදකලා මනස, ඒ විවේකී මනස මනසට ගියාම තේරෙන්නේ අම්මා ගඩොක්කට ගියා වගේ. Taman නැවත ගෙදර ගියා වගේ. එහෙම නැත්නම් හාවෙක් Tamanගේ පැලසට රිංගගත්තා වගේ. එහෙම නැත්නම් මේ ඥාති පිරිසක් ඇතුළට ගියා වගේ. හොඳටම දන්න අරසාව තියෙන තැනකට ගියා වගේ. නමුත් අපි අර තමන්ගේ ප්‍රകൃතිය උගෝ කාලයක් ඇසුරු කරලා නැති නිසා විකෘති ඇසුරු කරපු නිසා සමහරෙකුට අර ඇතුළට ගිහිල්ලා ඒ gedara ගියා වගේ හැංගීම එනකම්ම මේකේ පාළු ගතියක් දැනෙනවා නීරස ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා නිකන් ස්වභාවයෙන් කොන් වුණා තනි වුණා අසරණ වුණා වගේ ගතියක් පේන්න තියෙනවා ඉතින් ඒ නිසා මේක භාවනාදී කියලා දෙන්න ඕනේ. එහෙම දැනෙනවා. දැනුණාට පුළුවන් තරම් නැවත නැවත ඒකට ගිහිල්ලා හුරු කරලා ඒක තමයි මගේ හැබෑ නිවහන කියලා. මේක තමයි මගේ ප්‍රകൃතිය කියලා. ඒ gedirin ගමන අවස්ථා රාශියකදී සිද්ධ වෙනවා. සීල විසුද්ධියදිත් ඒක සිද්ධ වෙනවා. චිත්ත විසුද්ධියදිත් ඒක සිද්ධ වෙනවා. ditthi visuddhi සිද්ධ වෙනවා. ඒක හරියට මේ රතුළුණු ගෙඩියක අර වටේ තියෙන පොත්ත පොත්ත ගලවන්න ගලවන්න ඇතුළට ඇතුළට සියුම් මේ මදේට කිට්ටු කරනවා වගේ එක එක මට්ටම් වල සිද්ධ වෙනවා. ඒ නමුත් ඒ සෝවන් වෙනකන් ඒ සිදුවෙන දේවල් ආපහු හැරෙන්න ඉඩ තියෙනවා. සෝවන් වුණාට පස්සේ ඒ එන දැනුම මැකෙන්නේ නැහැ. ආපහු හැරෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම ස්ථිරසාර වෙනවා. ඉතින් ඒ සෝවන් වෙන්න ඉස්සර වෙලා අර වගේ විසුද්ධියක් විසුද්ධියක් පාසා එහෙම නැත්නම් විපස්සනා ඥානයක් ඥානයක් පාසා තමන්න තේරෙන්න පටන් අර ගන්නවා ආගන්තුකත් අයින් වෙලා නිවාසික තත්වයකට නැවත නැවත යනවා ඒක සමහරෙකුට පේනවා තමන් දැන් ඉන්න වයසෙන් අර නොදන්නා වයසට ළමා වයසට යන ගතියකුත් පේනවා තව සමහරෙකුට පේනවා අම්මා ගොඩකට යනවා වගේ ගෙදර යනවා වගේ ඉතින් එක එකනා කාව්‍යමය ස්වරූපෙන් එහෙම නැත්නම් මේ సౌందర్යාත්මක විවිධ නිදර්ශන දෙනවා. ඒක නිසා අපි මේ මහායාන ඉගැන්වීම් වල කියනවා අපි කොහොම කරත් අපි නැවත ඉන්නේ gedara bara යන ගමනේ. ආපහු හිටපු තැනට යන එක තමයි මේ සිද්ධ වෙන්නේ. අපි ගොඩාක්කල් එහෙම gedara පරිසරය හුරු කරලා නැති නිසා ඒක ආගන්තුක වෙලා තියෙනවා කියන්නේ. ඒ සංස්කෘත උගන්නන පොත පොතක් කියව මම අර ගුරුවරෙක් එක්ක අල්ලගෙන තුන්වෙනි පන්තියේ පොතක ලස්සන කතාවක් තියෙනවා. මෝඩෙක් ඈත වලාතකට ගිහිල්ලා තියෙනවා රස්සාවක් කරා. රස්සාවක් හම්බෙලත් නැහැ. ටික ඉඳලා ඉඳලා මූට දැන් ගෙදර යන්න ගියාම ගෙදර යන පාර මතක නැතිලා. ඉතින් මනුස්සයා මගට ගිහිල්ලා අහවල් කතා කරලා කියනවා මං අහවල් ගමේ කෙනෙක්. ඒ ගෙදර යන පාර දන්නේ මේ කොහොමද පාර කියලා. එතකොට එයාට ගඟක් තියෙනවා ගඟට ගඟ දෙපැත්තේ ගස් තියෙනවා. ඒ මිනිස්සයා කියන උඹට පේනවද අර ගඟට උඩින් ගස්වල උඩින් එහා පැත්තේ පාරක් තියෙනවා. ඒක තමයි ගෙදරන පාර කියලා. ඉතින් මෙයා බොහොම ස්තුති කියලා ගිහිල්ලා අර ගහට උඩින් නගිනවා දැන් පාරට යන්න. වෙන්නේ ගඟට උඩින් ගහට උඩින්නේ ගහට උඩින් පයින්නකොට මේ ඇතෙක් නාවනාව ඉන්නවා. ඒක ලියලා එහා පැත්තට ගියාම දැන් අත්ත කෙල්ලෙනවා ගඟට වැටෙන්න හදනවා. මිනිහා කෑ ගහනවා. කෑ ගහනකොට අලියෙක් නාවගෙන යන මිනිස්සෙක් එතන යනකොට අනේ මිනිස්සු මට උදව් කරපන් කියලා ඉතින් ඒ මිනිස්සයා මේ ගණ්ඩ හදනකොට ගණ්ඩ බැරි තරම්. ඒ මිනිස්සයා මේ මිනිස්සේ කකුල් දෙක ඉල්ලිච්චාම අතා යනවා යන්න. ඒ දෙන්න දැන් කෑ ගහනකොට අර ඇත් දුව කෑ ගහන්නේ ඇතාට කෑ ගහන ස්වරූපෙන් කවියක් කියනවා. අර මිනිහ අප්පුඩියක් ගන්නවා. දෙන්නම ගඟට වැටලා මැරෙනවා. ගෙදර යන පාර ගහට උඩින් යන තරමට අපිට ගේ මතක නැතිලා තියෙනවා. ඒ තරම් කාමයේ ඇවිසිලා ඒ තරම් දෙමලෙන් කියනවා කාමම් තල කරවන්ද ආඩද කියලා. කාමයේ ඔලුවට ගහලා නටනවා. ඉතින් ඒකට ගෙදර යන පාර මතක නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ අප වෙන්න ඕනේ. ඒ ආවත් අපිට කිව්වොත් අන්න ගඟට උඩින් ගහට උඩින් තියෙන පාට ඵලයන් කියලා අපි ගහට උඩින් යන්න හදන්නේ. අර පෙන්නොන්ට පෙන්නේ ගහට උඩින් නිසා ඒ තරමටම වයර් මාරු වෙලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලය තුලදී දෙපාවල වේදනාවක් නිසා හිත විසිරියයි. භාවනාවේ නැගිටීමට හිතේ. නැවත භාවනාවේ යෙදුණා සිත පාලනය කරගත නොහැක. එසේ වන්නේ කුමක් නිසාදයි කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙනසේක්වා. සතිය වැඩෙනකන් ඒකට එන බාධා උඟාවක් බරපතලට මහා මේරුවක් විදිහට තේරෙනවා. ඉතින් ඒ නිසා ඒ සතිය වැඩනකම් අපිට කරන්න තියෙන්නේ වේදනා දෙන ඉරියව්වේ වාඩි නොවි පහසු ඉරියව්වක වාඩි වෙන්න. ඒ නිසා අපි මේ මේ භාෂ මේවට කියන්නේ භාවනා ආසන කියලා. ඒ ආසනයක වාඩි වෙලා කකුල් දෙක පල්ලෙහාට දාන්න පුළුවන්. එහෙම නැත්නම් කුෂන් එක වාඩි වෙන්න පුළුවන්. නැත්නම් පිටිපස්සේ ඇඳ කෙලින් තියෙන පුටුවක වාඩි වෙන්න පුළුවන්. මොකෙකින් හරි සතිය වැඩෙනකන් අර වේදනා නොයන උපක්‍රම කරන්න කියනවා. යම් ප්‍රමාණයකට සතිය වැඩිලා තහවුරු වුණොත් ආනපනෙත් එක්ක වගේ ආනපන සතිය වගේ එතකොට නම් වේදනත් එක්ක වැඩ කරලා තීරුම් ගන්න පුළුවන් නැත්නම් විනිවිද යන්න පුළුවන් නමුත් ඒ වගේ සතිය ප්‍රබල වෙනකන් නරකයි මේ දුෂ්කර ආසනවල වාඩි වෙන්නේ පහසු ආසනයක වාඩි වෙන්නේ කියලා කියනවා ඒ නිසා ඒකට එකක් ආසනය වෙනස් කරලා වේදනාව නොවෙන විදිහට වාඩි වෙන්න ඕනේ දෙක සක්මන් කරන්න හොඳට සක්මන් කරොත් විනාඩි 20ක් විතර යනකම් සාමාන්‍ය කෙනෙකුට බිම ඉඳගෙන ඉන්න උනත් හිතෙන තරම් මේ ඇඟ කර්මන්නේ වෙනවා. ඒ දෙකෙන් හදාගත්තට පස්සේ නම් සතිය හදාගත්තට පස්සේ නම් වේදනාව වෙනකොට වේදනාව මෙනෙහි කිරීමෙන් වේදනාවට හිත යොදලා කියන්නේ ආනපනෙත් තද කරගෙන යට කරගෙන අඹරවගෙන එන වේදනාවක් නම් මෙනෙහි කරලා වේදනාව මෙනෙහි කිරීමෙන් සමහරට තවත් දුරටත් වේදනාව එනකොටම අතහැර දුවන්නේ නැතුව වේදනාවත් එක්ක ටිකක් වැඩ කරන්න පුළුවන් ශක්තියක් එනවා ඒකට වැඩිය වැදගත් වෙන්නේ මේ ආරම්භක සතිය ඇතිවීම සඳහා සුදුසු ඉරියව්ව සුදුසු ආසනය සකස් කළ දෙන්න ඒකත් එක්ක සක්මන කරනවා නම් මේකෙන් ගොඩ එන්න පුළුවන් භාවනා කරන කට්ටියකින් තුنين එකක් විතර වගේ මේ වේදනා ප්‍රශ්න නිසා පෙළෙනවා නමුත් ඒවට උත්තර තියෙනවා හරියටම ප්‍රශ්නේ හඳුනාගත්තොත් ගරු ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී මට තරහසිත ඇති වී ද්වේෂය පහළ වී ඇතුලේ ගොජ තමයි. ඒ වෙලාවවලදී මා එම අවස්ථාවේ සතියෙන් බලා සිටීමෙන් ජයගන්නේ හිතියක් දයගන්නේ තණ්හාවයි සතියට ජයගත නොහැක. මේ ද්වේෂය අනේ එම අවස්ථාවේදී සිහියෙන් බලා හිතියක් ජයගන්නේ තරහවයි සතියට ජයගත නොහැක. මේ ද්වේෂ ගොජ දැමීම නවත්වා ගන්න සතිය හැසිරී යුත්තේ කෙසේද යන්න කාරණිකව පහදා දෙන්න. හරියට මේ වගේ ප්‍රශ්න සුවිශේෂීව අහනවා නම් කියන්න පුළුවන් මේ द्वේෂය පටන් ගන්නකොට බොහෝම තනුකයි, බොහොම මෙලකයි, බොහොම සූක්ෂමයි. නමුත් ඒක අභිරමණයෙන් හා ඒක නැවත නැවත ආසේවණයෙන් බහුලීකරණය කිරීමෙන් එන්න එන්න එන්න ගොරෝසු වෙනවා. ඒතර පමා වෙන කෙනා අල්ලනකොට द्वේෂය ගොඩක් වැවිලා තියෙනවා. අප්‍රමාද කෙනා එතකොට අර ද්වේෂේ හැදෙන වෙලාවෙදීම ගොඩ මේ නැගීගෙන එනකොටම අල්ලන්න පුළුවන් වුණොත් සත්‍ය ජයගෙන තරහව යට යන්න ඉඩ තියෙනවා. පමාවට ගියොත් සත්‍ය එතකොට තරහ ගොඩක් වෙවිලා නිසා සත්‍ය පෙරදිලා තරහව ඉස්සරෙන් ඉඳී තියෙනවා. ඉතින් ඒකෙදී අර එක්කෙනෙක් කියනවා මේ කරාටේ වගේ ඒ මාෂල් ආර්ට්ස් ඒව කරනකොට පුරුදු කරන්නේ ඒ ප්‍රහාරය පටන් ගන්නකොටම ව්‍යර්ථ කරන එකයි. ප්‍රහාරය හැදීගෙන එනකොට ඒක නතර කරන්න කාටවත් බෑ. ඒ වැදුනොත් එහෙම තුවාල වෙනවා. ඒ නිසා ඒ ගැම්ම ගන්නකොටම පැත්තකට හරව ගන්න පුළුවන් වුණොත්, කඩලා දාන්න පුළුවන් වුණොත් මේ මේ බේරෙන්න පුළුවන්. නැත්නම් ඒ වේගයේ අතහරි වේගයේ හැදීගෙන ආවට පස්සේ වලක්වන්නත් බෑ වලක්වන්න කියත් තේසයි. ඒ නිසා පටන් ගැනීමදීම කඩන්න ඕනේ. පටන් ගැනීමදී කඩන්න නම් තරහත් එක තරහ වෙන්න නරකයි. තරහත් එක තරහ වුණොත් දිගටම තරහව වැඩි වෙනවා. ඒ නිසා තරහව එන්න ඇරලා ඒක එන්නකොටම නුරුස්නා ගති මට්ටමේදීම අල්ල ගන්න පුළුවන් වුණොත් ඒක මේ ව්‍යර්ථ කරන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා මේ සතිය තරහ එන කෙනා හොඳට අවස්ථාව ගන්න ඕනේ මේ සතිය 1 2 3 4 5 6 7 8 9 10 කියනකොට 10 හරියදී කඩන්න බෑ. 8 9 දී කඩන්නත් බෑ. 1 2 හරියදී අල්ලගන්න පුළුවන් නම් මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලා කඩනවා වගේ එතකොට තමයි ජයග්‍රාහී හැඟීමකුත් එනවා තරහ එද්දිම සතියෙන් සතියට සතිය ආලෝකේ වටකටොත් තරහ යට ගිහිල්ලා සතිය ජය ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක එක සැරයක් වුණොත් ඇති. නිතරම හැම එකම වෙන්න ඕන එක සැරයක් වුණොත් මේ ධර්මයේ තියෙන මේ ධර්ම ශක්තිය එහෙම නැත්නම් ඒකේ තියෙන මේ විශ්වගත ශක්තිය තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ විනෝදාංශයක් වෙනවා තරහ එනකොට බලනින් එක. ඒ ඒකෙන් අදහස් කරන්නේ එයාට පස්සේ තරහ එන්නෙත් නැහැ තරහය මේ ජයගන්නෙත් නැහැ කියලා. නමුත් එන්නේ එන්නේ එන්නේ ඊට පස්සේ සතිය ජය ගන්න අවස්ථාව වැඩි වෙන්න පටන් ගන්නවා කියන එකයි මම අදහස් කරන්නේ. පසුගිය දවස්වල බෞද්ධ channel එකේ ධර්මදේශනා කීපයකදී සමහර නැවත ප්‍රචාරය කර ලැබූ ඒවායිද සෝවාන් වීමේ කෙටිම මඟ ලෙසින් පංච උපාදානස්කන්ධ 11 ආකාරයකින් අනිච්චතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදි වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නයි කියා දුන්නා. භාවනාවේ නොසිටින හැම වෙලාවකදී යන්නේන ගමන්වලදීත් එසේම මෙනෙහි කරලෙස උපදේශී අවස්ථාවලදී එසේ සත්‍යයනා කොට භාවනා කෙරෙව්වා. මේන් ඒ කියන ප්‍රතිඵල ලැබේ එසේම ලැබේද සකෘදාගාමී අනාගාමී අධ්‍යත්තන සේසුඵල ලබා ගැනීමටත් එසේම කරන ලෙස උපදෙස් දුන්නා මේ ක්‍රමය සාර්ථකද ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් කෙරුවනම් ඉතින් හරියන්න තිබුණා නේන කිටිම ක්‍රමයේ අහුවෙලා භාවනා කරද්දී දැන් මේ දවස් ගානකට පස්සේ නිස්සන්න වන්ට ඇවිල්ලා මගෙන් අහනකොට මම මොනවා කියන්නේ අරකෙම පොඩ්ඩක් වාඩි වෙලා ඒ ක්‍රමයේ ටිකක් කරලා බැලුවා නම් හරියන හරිනව හරියන එක Tamandම කියන්න තිබ්බා ඒකත් භාගයට කාලා මේකත් භාගයට කාපුවාම හරියන්නේ නැහැ. ඒ නිසා මේක නෑ කියන්න බෑ. ඉතින් මේ ක්‍රමය හම්බ වෙච්ච වෙලාවේ කරලා බලන්න නැතුව තව කෙනෙක්ගෙන් අහන එක එච්චර ප්‍රායෝගික නෑ. ඒ නිසා කෙටි ක්‍රම තියෙනවනම් කවුරුවක්වත් අතාරින්නේ නෑ. ඉතින් අර මේ ওই පාවොක් භාවනා ක්‍රමේදී සමතේ විතරක් මාස 8ක් විතර වවන්න ඕනේ. වඩන්න. ඊට පස්සේ මේ විපස්සනාට ගිහිල්ලා ඒ ඥාන කෙලවරකින් කොහොම කල් යනවා. ඉතින් ඒ නිසා ඒ සායඩට මේ වගේ කතා කියනකොට මේ මේ ධර්ම විකෘති කරන්න හදනවා කියලා මේ අකමැති වෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් හේයකින් හොඳට උපනිෂේ සම්පatti තියෙන කෙනාට ධර්මය ඇහෙනකොටම කෙටි ක්‍රම හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියනකොටමත් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඒක නිසා ඔක්කොමලා මේ වගේ හදිස්සිය තියෙන කට්ටිය හොඳට ඉඳලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහන්න ඉතින් සෝවාන් වුණොත් කවුද තරහ වෙන්නේ? ඊට පස්සේ බාහ්‍ය දාරුචිරියට කියුවාට පස්සේ ඒ පද හතර කියනට මම රහත් වුණා. ඒකත් කරලා බලන්න බැරි නම් මයි ගාවට එන්න පස්සේ. මම ඊට පස්සේ හිමීට යන ක්‍රමයේ කියලා දෙන්නම් අන්තිම බස් එකේ. අර ටික කරලා බලන්න වැරද්දක් නැහැ. මතක තියාගන්න ඒක හරියන්නේ නැහැ කියලා මේ ශාසනය අසරණ නැහැ. කෙටික මොළි යන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් අන්තිම බස කියන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ වම දකුණු ලෙස භාවනා කරමින් ටික වේලාවක් කරගෙන යද්දී ඒ මඟ හරි ඇඟ එහාට මෙහාට පැද්දෙන ආකාරයට ප්‍රකට වේ. හැම සක්මන් වාරයකදී මේ සිද්වේශී කිරීම සුදුසු වන්නේ යන කාරණිකව පහදා දෙන මේ නිලා සිටීමේ මේක ඇත්තටම මේ ඇද්දෙන ස්වරූපයක් එනවනම් ඒක එහෙම කරන්න සුදුසුයි කියලා කියන මේ Tamanට වෙන දෙයක් ගැන කතා කරන්නේ එහෙම කරන්නද කියලා මම අහනක ව්‍යාකරණ අනුකූල නැහැ මේ ප්‍රශ්නේ මේ විදිහෙන් නම් අහන්නද මම සක්මන් කරගෙන යනකොට වරින් වර ඇඟ පැද්දෙන එහෙම උනාට කමක් නැද්ද කියලා නමුත් ප්‍රශ්නේ අහන්නේ එසේ කිරීම සුදුසු වන්නේද යන කාරණික පහදා දෙනෙමේ නිලා සිටිමි. ඒක නිසා මේ අර සකර්මක අකර්මක ભેදේ දන්නේ නැතිකමට මේ මොකද්ද මේ කරන්න අහන්නේ කියන එක ප්‍රශ්න විස්තර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කවුරු හරි කැමති නම් ඒකට සභාගත කරනවා නම් ඒ මේ දැනගන්න ඕනේ කාරණාව මේ එසේ කිරීම කියන එකෙන් අදහස් කරන්නේ කෙසේ කිරීමද කියන එක මේකේ ලියවිලා නැහැ. ඒක මට හිතා ගන්නත් බෑ. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න කරු ඒක සභාවට ඉදිරිපත් කරනවා නම් සාකච්ඡාවට ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී වරහන් ඇතුලේ දාලා තිනවා හුස්ම නාස්පුඩුවට පහලින් වැදෙන බව මට දැනේ. මගේ කය නොදැනී ගියත් සතිය මට දැනුනි. මෙතන සතියයි මම වටහා ගන්නේ හුස්ම මෙතන සතියයි මම වටහා ගන්නේ හුස්මයි. හුස්ම හොඳට ඉහළ පහළ යන බව තේරෙන තේරෙනවා අන්තිමේදී එයත් නැති ඊගාට මට දැනනවා. ඒ වුණාට එතන මට ඒ සිහිය රැඳුණා. ඒ විදිහට මම සෑහෙන වෙලාවක් රැඳී සිටියා. ඒ වගේම මට සතුටකුත් ඇති වුණා. ඒ ටිකකින් පසුයි වගේ කියලා තියෙන්නේ. මම කය දිහා සාමාන්‍ය විදිහට බැලුවා. ඊට මට පෙනුනේ සම්පූර්ණ සම්පූර්ණයෙන් කය සැහැල්ලු තත්වයටපත් වී ඇති බවයි. එයින් සැහැණ වේලාවකට පසු මම නැගිට්ටා. නමුත් එකපාරටම නැගිට ගන්න බැරි වුණා. විසිවී යන ස්වභාවයක් ඇති වුණා. මම එහෙමම ටික වෙලාවක් සිට නැගිට්ටා. මේ ආකාරයෙන් දිගටම ඉන්නට ලැබුණොත් ස්වාමීන් වහන්සේ අප කරන්නේ කුමක්ද දිගටම 100න් ඉන්නවාද වටහා දෙන්න. ඇත්තට මේක ලියලා තියෙන විදිය හොඳයි. කරගෙන කරගෙන ගිහිල්ලා තියෙන්නේ දිගටම සතිය ගැන අදහස් තියාගෙන ආනපනේ වැටුණත් නැතත්, කය වැටුණත් නැතත් සතිය දිගට පවත්තන්නේ කය අර පළවෙනි ප්‍රශ්නේදී කිව්වා වගේ මේකෙදි හිතට පද්ද ගන්න ඕනේ සතිය ඇති කිරීමට අපි අරමුණක් දෙනවා. කය හරි ආශ්වාස ප්‍රශ්වාසය හරි පිම්බි මේකලිම හරි නැත්නම් සක්මන හරි එහෙම කරලා ඒ අරමුණේම හිත নিমগ্ন වෙච්චාම පර්යංකේදී වෙන්නේ අරමුණෙන් තමන් විස්්‍රාම වෙනවා විවේක වෙනවා නමුත් මේක ලියලා තියෙන විදිහට සතිය තියෙනවා එතකොට මේ අරමුණකින් තොරව පවත්වන සතිය අරමුණක් සහිත සතියට වඩා හොඳයි කියන එක තමයි හිතට වදා ගන්න ඕනේ නිමිත්ත නිමිත්තකින් තොරව පවතින සතිය නිමිත්තක් සහිත සතියකට වැඩිය හොඳයි. ඒ නිසා මේ කරලා තියෙන උපක්‍රම ටික හරි ඊට පස්සේ හම්බුනොත් අන්න වගේ කිසිම නිමිත්තක් අරමුණක් නැති ඒ පවතින සතිය බොහෝ වෙලා පැවැත්ීමේදී මේට වැඩිය මේ මේරිච්ච ගතියක් එනවා. තලතුණා ගතියක් එනවා. ඒකට හුරු ගතියක් එනවා. ඒක ඊටාම වැදගත් වෙනවා යෝගාවචරයට මේ සංසාර ගමනේටම Taman එක යන කල්යාණ මිත්‍රෙක් ලැබුණා වගේ අත නෑරෙන හැරමිටියක් හම්බුණා වගේ අරමුණක් තිබුණත් නැතත් සතිය පැවැත්ීමේ කලාව ඉගෙන ගන්න. ඒ නිසා මේ ලියලා තියෙන තොරතුරුත් හොඳයි. අවසාන වශයෙන් ලියලා තියෙන විදිහට මේ දිගටම සිහියෙන් ඉන්නවාද කියන එකට ඔව් කියන එකයි උත්තර දෙන්නේ. ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. නමුත් ප්‍රශ්න තුනක් විතර මම අතරමඟ නැතර කරා. ඊවට උත්තර බඳිනවා නම් අපිට ඒක දිග යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තා වෙලා තිනවා කැමති කෙනෙකුට වෙන සභාගත කරන්න තියෙනවා නම් ප්‍රශ්න සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ගරු සයිමන්ත අර සමාධිය පිළිබඳ ප්‍රශ්න ඇහුවේ මම සත්‍ය එනි හිත සතියේ පිහිටුවා වාඩිලා කතා කරන්න කමන්නේ. ඔව්. හිත සතියේ පිහිටුවා කියන්නේ සමාධිගත වෙනවා කියන්නේ එකම දේද ඒකද ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ එතන මේ සතිය තමයි සමාධිය ඇති වෙන්න ආසන්න කාරණාව නමුත් සතිය කියන්නේ එක චෛතසිකයක් සමාධිය කියන්නේ එක චෛතසිකයක් මේ ටික වෙන් කරලා හඳුනගත්තොත් යෝගාවචරයට ප්‍රශ්න හුඟක් අඩු වෙනවා අනිත් එක පෙත පැහැදිලි වෙනවා ඒක මේ මේ විදිහට සභාවට ඉදිරිපත් කරන එක බොහොම වටිනවා නමුත් මට මතක නැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා මතක නැහැ ලියපු හැටි මතක නැහැ නේද? අද සමාධිගත වෙලාද කියලා යෝගාවචරයේ දැනගන්නේ කොහොමද කියලා ආ ඒක නිසා මගේ ප්‍රශ්නේ උනේ Taman ඒ වෙලාවේ සතියෙන් හිටියද කියලා දන්නවද කියන ප්‍රශ්නේ. ඒකට මොකද කියන්නේ? සමාධිය නෙවෙයි සතිමත් වෙන බව මම දැන් ඉන්නේ සතියේ මම සතියේ නෙවෙයි කියන එක තේරෙනවා. يعني කිස් බවක් දැනෙනවා. අපි අපි ගත්තොත් මේ ප්‍රශ්න කොටු කරන්න ඕන නිසා උත්තරය ආනාපානය කරනකොට සතිය තියෙන්නේ ආනාපානද නැද්ද කියන එක තේරෙනවද? මම නැත්තම් මම මම බලාපොරොත්තු ප්‍රයත්නේ සාර්ථක වුණාද නැද්ද කියලා තේරෙනවා. ආනාපානේ ඒක ඔබට ගිහිල්ලා හිත ආලෝකමත් වෙලා කිසිම දෙයක් විල්ලක් නැති තත්වයක මොහොතක් වගේ පවතිනවා. ඔව් එච්චර ගැඹුරක් නෙමෙයි මම අහන්නේ. එතකොට ඇත්තටම සතියයි සමාධියයි වීරියයි සද්ධායි ඔක්කොම ඇවිල්ලා මම අහන්නේ ආනාපානට මූණට මූණ දාපුවාම නැත්නම් ආනාපානේ සතිය පිහිටුවාම මේ ඉන්නේ ආනාපානේ නැත්නම් මේ නැහැ. මේ ආනාපානේ හිටියානම් හිටිය බව Tamanට දැනෙන්නේ වැටහෙන්නේ අත්දකින්නේ කොහොමද කියලා. ආනාපානය පිළිබඳව හුස්ම ඉහළ පහළ යන එක ගැන නිරන්තරවම වෙනෙහි වෙනවා. එතකොට මෙනෙහි වෙන නිසා අපි මෙනෙහි කරන කියන්නේ බලනවා කියලා ගත්තොත් මෙනෙහි වෙන නිසා Taman අසත්‍යයෙන් හුස්ම ගන්නවට වැඩිය මොනවද මෙතෙන්දි වැඩිපුර දකින්නේ? මොනවද අත්විඳින්නේ? සතියෙන් යුක්තව හුස්ම ගන්නකොටයි සතියෙන් නොයුක්තව හුස්ම ගන්නකොටයි අතර වෙනස මොකද්ද කියලා වගේ අහුවත් මොකද්ද කියන්නේ? අවධානම අවධානය යොමු වෙලා තියෙනවා ඒක. අවධානයේ තියෙන බවට අත්දැකීම මොකක්ද කියලා මං අහන්නේ. භාවනා කරන යෝගාවචරයක් වශයෙන් අවධානය යොමු කරගන්න තමයි අපි මේ සීලයක් සමාදන් වෙලා භාවනා මධ්‍යස්ථානට ආවිල්ලා ඔක්කොම කරන්නේ. දැන් අවධානය යොමු වුණා. යොමුනාට පස්සේ ඒක අත්දකින්නේ කොහොමද? ඒක වෙන කෙනෙකුට කියන්නේ කොහොමද මගේ දැන් සතිය එළඹිලා හිටියයි කියලා? එනේ ඒක කැඩෙන අවස්ථාවේදී අපිට අපිට දැනෙනවා එතනින් එළියට ගියා. මොන සතියේ ඉන්නවා සතියේ නෑ කියන එක තේරෙනවා. එතකොට ඒ තේරීමේදී ඒ යෝගාවචරයාගේ සතියේ ඉන්න වෙලාවේදී තේරීම ආනාපානට සාපේක්ෂව කියන්න දන්නවනම් මට මේ වෙලාවේදී හුස්ම ගන්නකොට සීතලට දැනෙනවා පිට කරනකොට උණුසුමට දැනෙනවා ගන්න එක දිගට දැනෙනවා පිට කරන එක කෙටියට දැනෙනවා නැත්නම් ගන්න එක කෙටියට දැනෙනවා පිට කරන එක දිගට දැනෙනවා එහෙනම් හොඳටම නිදර්ශනයක් තමයි සත්‍ය තියෙනවයි කියන්නේ. අනේ ඒ වගේ පැත්තකට ගියා නම් ඒ අදට වැඩිය වැඩි වෙලාවක් අන්නේ ඇසුර පවත්වන්න පුළුවන් නම් සමාධිය තමයි. ඉස්ලාම තියෙන අඳුර ගන්න මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය තික කෙටි සීතල උණුසුම් කම්පන චංචල ගති වලින් ඒ ගතිය ඒ විදිහට දැක දැක ආනාපානේ පවතින්න පුළුවන් වෙලා වැඩි වෙනවනම් ආයෙනම් හොඳම නිදර්ශනයක් තමයි සතිමත් බවට සතිය විතරක් නෙවෙයි සමාධිමත් තියෙන බවට ලකුණ. ඒ නිසා ඉස්සෙල්ලා අල්ලා ගන්න ඕනේ සතිය. ඒ අල්ලාගත්ත එකලස වැටෙන්නේ නැතුව දිකට ගෙනියනකොට ඒකට සමාධිය කියලා කියයි. ඒ නිසා සතිය තේරුම් ගැනීමෙන් මේ විස්තර කර දීමේ ක්‍රමයේ sannivedanayak ප්‍රකට වෙනවා. ප්‍රශ්නෙට ප්‍රායෝගික උත්තරයකුත් ලැබෙනවා. සංසාර සක්මන් භාවනාව පිළිබඳ අහපු ප්‍රශ්නේ ඒක මම නෙමෙයි ඉදිරිපත් කරේ උනට මටත් ඒ වගේම අත්දැකීමක් තියෙනවා දැන් සක්මන් කරගෙන යනකොට එක්තරා අවස්ථාවකදී ඒක කයේ දුර්වලතාවයක් නිසාද කියලාත් බැලන්ස් එකක් නැති වෙනවත් ඒ වෙලාවේදී ඒ ගැන අවධානය ඒ කියන්නේ සිත යොමු කරලා වැටෙන එක පිළිබඳව සතිය වඩලා ආයෙ ඉදිරි ඉදිරියට ගෙනිච්චාම ඒ ක්‍රමයට නේද ඉදිරියට යන්නේ. ඒකදී වර්ණකලා තිබුණේ එහෙම කරුවොත් හොඳද කියලා. එහෙම කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා ওই කියන තරමවත් විස්තරේ කොලේ ලියවිලා තිබුණේ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ මම දැන් මට අවශ්‍ය වෙලා තිබුණ ආස්වාද ප්‍රසආසයේදී ආස්වාද මෙමෙ ප්‍රසආස මෙමෙ බලනවා වගේ වම තියෙනකොට කොහොමද දකුණ තියෙනකොට කොහොමද කියලා අත්දකින්න එකනේ අත්දැකීමෙන් අපි දන්නවා දැන් සතිය පිහිටියයි කියලා. එහෙම සතිය පිහිටවලා ඒක සමාධියට එන්න හදනකොට සතියේ සම්බර භාවය නැති වෙනවා. ඉතින් එතකොට හිතට සැකයක් වෙනවා මම ලෙඩ වෙලා දුර්වල වෙලාද? නැත්නම් භාවනා වැරදිලාද? එහෙම නැත්නම් ඇත්තට මේ භාවනා ඉදිරි ගමනක්ද කියලා සැකේනේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ මෙතෙන්ට එනකන් ආපු පාර දන්නවනම් මම පටන් ගන්නකොට බොහොම ස්ටඩි සක්මන් කර කර හිටියා. මට හොඳට වම දකුණ වම දකුණ වශයෙන් බල බලා ගිහිල්ල වෙලා දැන් ඒ ගැම්ම ඇති වෙගෙන එනකොට කයේ පාලනේ නැති වෙලා වැනින ගතිය ආවනම් මේක හොඳ ට්‍රෙන්ඩ් එකක් හොඳ ගමනක් කියලා හිතන්න පුළුවන් එතකොට තියෙන වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ ඒ ඒ දේ කරගෙන එක්ක ටිකක් කළා විස්රාම අරගෙන හරි ඒ තව දුරටත් ඒ සති සමාධි වර්ධනයට උඩ ඉඩ දෙන්න ඕනේ එහෙම නැත්නම් ඔය කිව්වට ඇත්තටම වැටෙන්නේ නැහැ ඒක නිකම් මේ බය කිරීමක් කරන්නේ. ඒක නිසා කරන්න තියෙන්නේ වැටුණත් කමක් නැහැ. හොම්බකට රිවර්ට් වෙන එක නෙවෙන්නේ. ඔන්න රිවර්ට් වෙච්චවයි කියලා යන්නේ එකයි තියෙන්නේ. අපි ඒකයි වැලි ටිකක් වැඩිපුර දාලා තියෙන්නේ මේ ප්ලාස්ටික් සර්ජරි කරන්න නැති වෙන්නේ. ගල්ලාරෙමේ තිබ්බනම් එහෙම මේ ගෙවන්න වෙනවා. ඒ යටිඅන්තර එකේ කරන්න බෑ. යටිઅන්තර තියෙන්නේ පතුරු. ඉතින් ඒ නිසා දක්මන් කරනකොට මේ මේ ගංගා වැලි දැම්මේ නැත්තම් කැපෙන තරමට. මුගක් වෙලාවට ඒ අර මේ මත් කරන ගතිය ආවට ඒක නිකන් මේ ලොකුසාන් සින්න කාලේ කියන්නේ නිත්‍ය සංඥාවෙ ඉන්න මිනිස්සයාට ජීවිතයේ කුමර කුමරි සැප විඳපු කෙනාට මේක බය වැඩි. සාමාන්‍ය අනිත්‍ය සංඥාවෙ ඉන්න කෙනාට ජීවිතයේ හොඳට ව්‍යායාම කරලා දුක් පීඩා විඳපු කෙනාට ඔක ඔතෙන්දී නෙමෙයි ඔය ටිස්ස ගොඩක් විඳලා තියෙනවා. එයාට බය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඕන කරලා තියෙන කොහොම හරි මේක හුරු කරලා මේක හරහා යන්න ඕන. හැබැයි වෙලාවේදී අර සැකේ එහෙම නැත්නම් මේ අනිශ්චිතතාවයේ භාවනා බාධා කරන තරමට එනවා. ඒ කියන්නේ මොකද අපේ හිත මෙලෙක්කම ඕනට වැඩිය මේ ශරීරයට ඇති තද බල ආශාව නිසා අර පුංචි දේ මහා ලොකු කරලා පෙන්නනවා. භාවනාවේ වෙන්නේ මේක දැඩිවීමක් වෙනවා. පොඩි පොඩි දේවල් හරහා දැඩිවීම වෙලා ඔය කියන ඔය බල්ල බිරුවට කන්ද පාත් වෙන්නේ නැහැ. වැටෙනවනේ වැටිච්චවයි කියලා යන්න අනේකයි තියෙන්නේ. මේක මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා වයසක යෝගාවචරයෝ සමහරලාට භවනාට ආවට පස්සේ රාත්‍රියේ නොකා ඉන්නවා විතරක් නෙවෙයි සමහරලාට උදේ හරි දවල් හරි තව එකක් අතාරිනවා. අතෑරියට පස්සේ ඇඟේ ඇත්තටම දැන් කී වචනයක සුගර් බැලන්ස් එක අප්සෙට් කරනවා. එතකොටත් ඕකේනවා. එතකොට ආපුවාම වෙන්නේ ඒක තියෙද්දිත් මං කරන්න ඕන කියලා දඟලවුවොත් එහෙම ඇත්තටම කය දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ උපදේශයක් දීලා තියෙනවා භාවනා මධ්‍යස්ථානට හොඳ පෝෂ්‍ය ආහාර දෙන්න ඕනේ කියලා. භාවනා කරනාට පෝෂ්‍ය ආහාර දෙන්න ඕනේ. මේ විපස්සනා කරනකොට අත්ති කිලමතාන යෝගේ යන්න බෑ. ඒ නිසා හොඳට කය මේ හොඳට නිදාගෙන හොඳට නාලා හොඳට කාලා ඒ ශක්තියෙන් ගෙනියන්න ඕනේ. ඒක නිසා මේ විශේෂයෙන්ම පරියංක භාවනාවේදී ඔය නිබ්බිදා ඥාන බය තුන බයතුපත්ඨාන ඥාන වගේ එනකොට මුග දෙනකොට දේවල් එපා වෙන්න පටන් ගන්නවා. එතකොට නොකන ඔබ යතනවා නිදා ගන්න නැතුව ඉන්නවා. එතකොට වෙන්නේ අර තමන්ගේ ජීවන රටාව පටලවා ගත්තාම භාවනාදී තෝන්තු වෙන්න පටන් ගන්නවා. අල්ලන්න බෑ මේ භාවනා වෙන එකක්ද නැත්නම් කයට වද දීම නිසා වෙන එකක්ද කියලා. ඒකේ ශාංශ නිරීක්ෂණය කළා තියෙනවා ඒක වෙන්නේ සෑහෙන වයසට ගියායට කියලා. ඒ නිසා එහෙම කට්ටිය කියනකොට කියනවා සාමාන්‍ය විදිහට බුදියා ගන්නවා සාමාන්‍ය විදිහට කනවාද සාමාන්‍ය විදිහට නානවාද කියලා අතුරු ප්‍රශ්න අහනවා. අහලා කියනවා ඔය ඔව්ව ශ්‍රී ලංකම තියේදී පුරුදු දිනචරියා පවත්න්නේ කියලා. ඒ කියන්නේ ශරීරයේ පෝෂ්‍ය නැත්නම් ශරීරයේ ව්‍යායාම ටික සම්බර කරගෙන යනවා. ඒක භවනාට කරන අනුග්‍රහයක්. සෝමංශ ඊයේ ධර්ම දේශනාව කවපු ආකාරයට දැන් ආනාපාන සතිය ආය සංඛාර වශයෙන් තමයි අඩුම ලංසුව කියලා විස්තර කෙරුවේ. නමුත් ආනපාන සතිය රූප ධාත්මය ආනපාන සතිය ආනපාන සතිය රූප ධර්මවලට අයිති වෙන නිසා දැන් කාය සංස්කාරවල ඒ කියන්නේ කියන අචේතනික වෙන කාය සංස්කාර ගැනද නැත්නම් ඒක සංස්කාරවලට වැටෙන්නේ කොහොමද ආනපාන ඇත්තටම සසංකාරික අසංකාරික ભેදෙට දැම්මොත් ගුරුසෝට කියන්න බලන් ආනාපානෙ හිතලා කරනවා හිතිලා නිකන් ස්වභාවයෙන් කරනවා. ඒකෙදි හිතලා කරන එක භාවනාවට අනතුරුදායකයි වැරද්දක් නොකළ යුතුයි. ඒකට අපි උනන්දු කරවන්නේම අසංස්කාරක සිදුවන හුස්ම. නමුත් මේ ජීවිතය පැවැත්වීම සඳහා නැත්නම් මේ භාවයාගේ පැවැත්ම සඳහා අපේ මොලේ නොදියුණු මොලේ කොටසක් තියෙනවා නිතරම heart beat එකයි හුස්මයි වැඩ කරගෙන යනවා. ඒක පුද්ගලයාගේ න්‍යාය පත්‍රේ නැති වුණාට මොලේ න්‍යාය පත්‍රේ තියෙනවා. ඒ නිසා අන්තිමට මතාරින දේ තමයි හුස්ම ගන්න එක. නමුත් එතකොට අසංඛාරික හුස්මක් ගැන මේ කතා කරන්නේ. ඒ අසංඛාරික හුස්මෙත් නැත්නම් ඉබේ සිදුවෙන හුස්මෙත් එnde ende ende ende ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව, සුකුමතර අවස්ථාව කියලා යනවා. අන්නේ මේ යන්නේ යන්නේ යන්නේ ඒක අවබෝධ කරගන්නා වූ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස හඳුනා ගන්න නැත්නම් ආස්වාසෙන් ආස්වාසට යන වෙනස හඳුනා ගන්න විඥාණයට ආහාර නැතුව යනවා. ආස්වාස් ප්‍රසවාසයේ ගෙවෙන්න ගෙවෙන්න රූප ධර්මය ගෙවෙන්න ගෙවෙන්න රූප ධර්මයේ මතින් ස්ප්ලිට් ඇන් රූල් මෙතඩ් එකනේ යන්නේ විඥානේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරනවා දිගේකෙන් කෙටියක වෙන් කරනවා එතකන් එයාට වැඩ තියෙනවා. දැන් මේවා වෙන් කරගන්න බැරි වුණාට පස්සේ ඔක්කොම සමෝපේන්න ගියාට පස්සේ විඥාණයට පේන්නේ නැත්නම් විඥානය අපිට අඟවන්න හදන්නේ දැන් හුස්ම නැති උනායි කියලා. හුස්ම නැති වෙලා නෙමෙයි තියෙන්නේ. හුස්මේ විවිධ පෞද්ගලික ලක්ෂණ වලට පොදු ලක්ෂණ මතු කරලා ඉතින් එතකොට විඥානයේ මේ කරන සෙල්ලම් හරහා ආනපන යම් ප්‍රමාණයක් සියුම් වෙනකොට කාය සංස්කාර යම් ප්‍රමාණයක් සියුම් වෙනකොට වෙනද නැති චිත්ත සංඛාර වගේ ගොජ දාන්න පටන් ගන්නවා. ඒක තමයි අපි දැන් මතු කර ගන්න හදාන්නේ. අපි ඒක ඊගාව ජවනිකාව කරගන්නවා. කය තැම්පත් වෙන තාක් තැම්පත් වෙන්න ඇරලා එimhe තැම්පත් වෙනකොට උඹට බයක්ද මතුවෙන්නේ විවේකයක්ද මතුවෙන්නේ උදේකලා බවක්ද මතුවෙන්නේ තනිකන් දෝෂයක්ද මතුවෙන්නේ එහෙම නැත්නම් එතකොට හිතේ ගినాපු අනුසය ධර්ම එක එක දේවල් සෙල්ලම් කරන්න පටන් ගන්නවා ඉතින් ඒකට රූප ධර්මයන්ගේ ගෙවින් ලැබිච්ච ස්පාසුව තුළ නාම ධර්මයන්ගේ ගොජ දැමීමක් සිද්ධ වෙනවා එතකොට තමන්ගේ අර යටි හිතක් නැත්නම් Taman නොදන්න Tamanගේ චරිත ලක්ෂණ යටි හිත මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් දක්ෂ යෝගාවචරය දැනගන්නවා මේ රූප ධර්ම වල කෝලම තීන තාක්කල් මේක බලන්න බෑ. ඒ නිසා අපිට රූප ධර්ම වශයෙන් ආස්වාද ප්‍රසවාස විතරක් නෙවෙයි ඇහෙන් රූප කනෙන් ශබ්ද ආදී සියලු ධර්මයන්ගෙන් සමගන්න වෙනවා. ඒක ප්‍රයත්නෙන් සමවරගත්තට පස්සේ ඒ tire ඇරියට පස්සේ ඊගාව tire පේන තියෙන වේදනා සංඥා දෙක වේදනා සංඥා දෙක ඒ අර රූප ධර්මයන්ගේ ගෙවීමත් එක්කම ලොකු කලබගෑනියකටපත් වෙනවා. විඥානයේ විසින් කලබගෑනියක් ඇති කරනවා මෙතන. ඒත් තමන්න තියෙන්නේ කලබගෑනිය ගණන් නොගෙන ආස්වාද ප්‍රසආසයේ සංසිද්ධේව වගේ රූප ධර්ම සංසිද්ධේව වගේ මේ නාම ධර්ම සංසිඳුවගෙන යන්න නම් අනිවාර්යෙන් බුදුබණ අහලා තියෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලා වරද්දගෙන තියෙන්නත් ඕනේ. ඒකලා තියෙද්දි නැවත නැවතත් දහස්වර කරලා යම් වෙලාවක දැන් කාය සංස්කාර සංසිඳ වගේ චිත්ත සංස්කාර සංසිඳවන්න පටන් ගන්නකොට චිත්ත සංස්කාර වලත් තියෙනවා මේ අසංස්කාරික සසංකාරික ભેදේ. එතකොට ගොඩක් දක්ෂ වෙන්නේ සසංකාරිකව එන්න තියෙන පොහොර වැටීම් ටික අපිට නතර කරන්න පුළුවන් හික්මීමක් කරා. නමුත් එතකොට අසංස්කාරිකව දුවන විශේෂයෙන් ආශය අනුශය දෙක වැඩියෙන් වැඩ කරනවා වගේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ පහළ වෙන්න පටන් අර ගන්නවා සංසාරෙන් ගෙන ආපු පරණ psychological wounds යට වෙච්ච බීතිකාවල් එහෙම නැත්නම් රුචි අරුචිකම් පෞෂත්ව ලක්ෂණ අනුසයාරා එන්න පටන් ගන්නවා. ඒකටත් යෝගාවචරයගේ තියෙන තියෙන එකක් ඩිස්ක්ලේම් කරන්න ඕනේ, ඩිස්ඕන් කරන්න ඕනේ. ඒ තියේදි ලොකු ඉවසීමකින් අර ගෙනාවු ඒකලස අරගෙන ඒකෙත් සංසිද්ධ වගන සංසිද්ධ වගන යනකොට තමයි තේරෙන්න පටන් ගන්න මෙව්වට දක්වන ප්‍රතික්‍රියා නොක මේවට ප්‍රතික්‍රියා නොකර හිටියොත් නිවන මොන විදිහකින් ප්‍රතික්‍රියා කරුවොත් ඒ ප්‍රතික්‍රියාව හරහා අර අසංස්කාරික දේ කොහොම හරි ගැටේ දාගන්න සංසාරේ භව ගැටේ දාගන්නවා ඒක නිසා අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් අසංකාරික සසංකාරික දෙකේදීම චේතනා පහල කරගන්න නැතුව අදිෂ්ඨාන පහල කරගන්න නැතුව මේක හේතුඵල ධර්මයකින් යන දෙයක් මම ඇඟිලි ගැහුවත් නැතත් මේකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ වෙන්න තියෙන දේ වෙනවා ඒ නිසා හිත කරදර ගන්න ඕන නම් කරදර ගන්න පුළුවන්. නමුත් එතකොට ඒක සුද්ධ පාඩුවක් වෙන්නේ. හොඳම දේ තමයි හේතුඵල ධර්ම ඉඳ තියලා ඒකෙන් එන්න තියෙන චිත්ත පීඩා, සිත් කරදර ගැනීම ටික ටික ටික ටික අයින් කරලා දාන එකයි තියෙන්නේ. ඒ නිසා ඒක පිහිනුම් තටාකයක එන්නේ එන්නේ එන්නේ ටික ටික ගැඹුරට යනවා වගේ කැමැති තැනට ගිහිල්ලා බය නම් ආපහු උඩට එන්න පුළුවන්. ආය දවසේ තව ටිකක් යන්න පුළුවන්. එහෙම එම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ සංසාරේ පුරාවට ගినాපු ඒ ආසියන්සේ ධර්ම පවා ටිකින් ටිකින් ටිකින් වැඩ කිරීමක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ අපි ඔය දන්න හිතලා කරනවා හිතිලා කරනවා කියන ભેදයට වැඩිය අසංකාරික සසංකාරික ભેදයට ඊට වැඩිය ගැඹුරින් නිරුත්යක් වෙනවා ගැඹුරු අර්ථකථනයක් යන්න වෙනවා පල්ලෙහාට යනකොට ඒක නිසා ඥානන්ද සාංශ මතක් කරන්නේ සංඛාර කියලා කියන්නේ ඡාරය මණ්ඩි හරපද්ධතිය කියන එක එතකොට කාය සංස්කාරයේ කයක් පවත්තන්න නම් අපේ මන අපේ තිබුණා නැතත් හුස්ම ටික නම් තියෙනවා හුස්ම ටික තමයි කයක් පැවැත්වීමේ තිබීතු අන්තිම අඩුම ලන්සුව එතෙන්ට යනකම්ම ඒක බසන්න හිතක් පවත්තන තියෙන සංඥා වේදනා දෙක සංඥා වේදනා දෙක ටිකත් අතින් පොර දාන්න නැතුව ස්වභාවයෙන් යන දේ බලලා ඒකත් හේතුඵල ධර්මයක් වශයෙන් ගණන් ගන්නා මිස පුද්ගල ආසන වශයෙන් ගණන් ගන්න නැතුව සිටීමෙන් ඒකටත් එහෙම වීලී යෑමකට මැලවී යෑමකට ඡය වී යෑමකට ඉඩ දෙන එක තමයි මේකේ තියෙන්නේ ඒක නිසා ඒක බොහොම සියුම් කලාවක් විදිහට තමයි ඔය මේ චිත්ත සංස්කාර කොටසෙදි වැඩ කරන්නේ. ඒකට ගොඩක් මේ එකම උත්තරයයි තියෙන්නේ නිවනමයි අරමුණු කරන්න ඕනේ. වෙන මොන දෙයක් හරි අරමුණු කරුවොත් ඒකෙන් සංකීර්ණතාවයක් එනවා. ඉතින් කලාතුරකින් කෙනෙකුට තමයි මේ සියලු ලෞකික සම්පත් වලින් අයින් කරලා නිවන අරමුණු කරන්න තරම් එකලසක් ඒකට අදිමොක්කේ කියලා කියන්නේ පෙරදක්මක් කියන්නේ කලාතුරකින් කියනකොට ඒ අතරමැද තියෙන මොකක් හරි ලාමක දෙකට අහු වෙනවා. අහු වුණොත් එතන කරකැවෙනවා. ඒක නෙගටිව්ලි දාන්නේ. නිවන අරමුණු කරනවා නම් නිකන් ඉන්න එකයි කරන් තියෙන්නේ. නිවන වෙනුවට නෑදායින්ද සලකන දේ හෝ ලාභ සත්කාර හෝ ලෙඩ නොවි ඉන්න හරි මොන හරි දෙයක් ඇවිල්ලා අපේ ඡන්දය ඉල්ලනවා. එතකොට දැනගන්න ඕනේ මේක නිවනට නෙවෙයි. මේ යන්න හදන්නේ බඩ බොස්තරේ. මේ යන්න හදන්නේ ලෞකික දෙයක්. නෑ මම මේක අයිතිකාසක කියන්නේ. ඒකට එයා වෙන පැත්තෙන් ඇවිල්ලා වෙන යෝජනාවක් දානවා. මේ හැම දෙයක්ම බලලා එන්නකොට මේක මේ ඉන්නේ කේල් ගහ කනද පෝල් ගහ කනද කියන කල්ලන්න ඕනේ. අල්ලනකොට නිවන අරමුණු කරනවා කියලා යමක් කෙරෙන්නේ නෑ. නිවන නොවිය නොවි වෙන අල්ලන හැම එකම එනකොටම කියනවා ඔය කතාවලට අපි අහුවෙන්නේ නැහැ. ඔයෙන් හදන්නේ මේ පැත්තෙන්. ඔයෙන් හදන්නේ මේ පැත්තෙන් කියලා ප්‍රශ්නේ එනකොටම ප්‍රශ්නේ උච්චාරණය කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා බලන්න. සෝස් එක බලනකොට එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දික්තිය තේරෙන්න පටන් ගන්නවා. කවුරු රවට්ටනකොට ඉස්සෙල්ලා මාව රවට්ටගෙන තමයි මේක එන්නේ. මම රවටෙනවද? ඔය ඔය පරණ බයිලා ඕනේ නැහැ. ඔබ තියාගනි. එනකොටම නම කියලා කියන්න ඕනේ. ඔබ ඔය එන්න දන්නේ මේ ආවල් මේ මේ මොකක්ද කියන්නේ ඔය කාටද මේ කඹරන්නේ කියලා කාටද සපෝට් එක දෙන්නේ කියලා ප්‍රශ්නේ එනකොටම Tamanට විසදෙනවා. Tamanට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හරි මේ මොකක්ද කියන ස්වයං විවේචනයක්. ස්වයං විවේචනයක්මයි. හැබැයි ඒක මේ 100 100ක් එකවරේ කෙරෙන්නේ නැහැ. නමුත් තිබුණට රෙඩිය ටික ටික ටික ටික රිෆයින් වෙවි සුද්ධ වෙවි සුද්ධ වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඒක නිසා ප්‍රශ්න අහන්න හොඳ නෑ හෝ එහෙම නැත්නම් මේ වගේ ඥාති විතර්කණයක හොඳ නෑ කියලා ගන්න නරකයි. ඒකෙන් රෝග ලක්ෂණය අල්ලතයි. මට තියෙන්නේ අසවල් රෝගේ කියලා. හැබැයි එයා දෙන ලනු කණ්ඩයක් නෑ. ඒක නිකන් මේ කවුද අර රට්ටපාල ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මුවෙක් කරලා මුවෙක් කල්ලන්න මොනක් මේ උගුලක් කටවල තියේදී දක්ෂ මුවෙක් ඇවිල්ලා ඒකට දාලා තියෙන හැම කනවා උගුල ගස ගන්න නේද එතකොට ඌට කවදාකවත් නැති රසමසවුලක් හම්බ වෙනවා. හැබැයි ඌ දන්නවා ඔක්කොම කෑවොත් අහු වෙනවා. ඌ කන්නේ උගුල ගස්ස ගන්න නැති වෙන තාලෙට. ඒක මේ නටන කකුලේ ගෙජ්ජි කපන දැනුම තියෙනවා. අපි වටන හැටි හරි පුදුමයි. ඒ කෙලෙසල තියෙන මේ ෂටභාවේ ඒ වැඩ කරන හැටි ඒක ඇත්තටම මේ රහස් සේවාවක ඉන්න නිකන් ෂර්ලොක් හෝම් තමයි. අල්ලන්න ඕනේ හැම දෙයක්ම එනකොට මේ මොක මොන න්‍යායපත්‍යද මේ එන්න හදන්නේ කියලා. ඉතින් ඒක අන්තිමට මේ මිනිස්සු ආශ්‍රය කරනකොට බට ගන්නකොට අහුවෙනවා. ඇත්තටම අහිංසකයි. ඒ මිනිස්සයා අහිංසකයි. හැබැයි ඒ මිනිස්යාටත් යත ක්‍රියාත්මක වෙන ලේෂ ධර්මයේ ක්ලේශ ධර්මයේ ආසේ අනුසය හොඳට අහගෙන ඉනකොට තේරලා එයාට පොඩ්ඩකට තේරුම් කරලා කියන්න ඕන ඔබ දන්නේ නැතුණාට ඔබ හරහා ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ බලවේගය කියලා. ඒ පුදුල සත්පුරුෂයෙක් නම් දෙකාරක් ස්තුති කරනවා. අසත්පුරුෂෙක් නම් බැලලා. ඒක ඉතල Taman තුල අල්ල ගන්න ඕන. මේ නටන්නේ කාමේ තණ්හාවද නටන්නේ මාන්නේද නටන්නේ දික්කියද කියලා. හැබැයි දෙන ප්‍රොපෝසල්ස් අයන টপ ක්ලාස් හොන්තම ස්කේෂින් දාලා මැදපු පේපර් එකේ ලස්සනට ඩිසයින් කරලා මේ උන්ටට ග්‍රැෆික් කාඩ්ස් දාලා හරි ගසලා ඉන්නේ. යටපැත්තේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න. සමිනස් දැන් භාවනාව ඉවර වුණාට පස්සේ <clears throat> මතක තියෙනවා නම් ඒ කියන්නේ ඇල්ලුවා කියන එකද සංකාර වුණා කියන එකද? දෙකක් කියනවා සරුවචන් වහන්සේ භාවනාවේ විපස්සනා ඥානයක් ආවයි කියලා හිතමු. ඒ කියන්නේ වෙනසට වැඩිය මට්ටමකට ගියයි කියලා. ඒ මට්ටමට යන්නේ අතහැරීමෙන් තමයි. හැබැයි ගිය බවට මතකේ පස්සේ භාවනාව පස්සේ හිටිනවා. පොඩි achievement එකක් යනවනේ භාවනාවල පොඩි පොඩි කට්ටනේ පන්නන්නේ. ඒ කට්ටේ පන්නන්නේ අතහැරීම හරහා. මතකෙ තියා නොතේ නොතබා නොතනි බහරා. එහෙම නැත්නම් ඩිස්ක්ලේම් එක හරහා. හැබැයි කට්ටියක් පැනව බව මතක හිතෙනවා. ඒක පස්සේ ගයිඩ්ලයින් එකක් වෙනවා. හැතැම්ම කණු වගේ දවසින් දවස දවසින් දවස එතකොට අතහැර දැමීම ලොකු ලොකු දේවල් අතහැර දැමීම විනෝදාංශයක් කරගන්න. එනිසා ඇලිල්ලකුත් තියෙනවා මේකේ. achievement එක මතක හිටිනවා. හැබැයි achievement එක ගන්න ගොඩක් අතහැරලා. ඒ නිසා මේ වගේ විපස්සනා ඥානයක් ආවොත් ඒක හිතේ රැඳෙන ගතිය ඒක මේ ඒක කාටද කියන්න වගේ තියෙන උණකම ගතිය ਸਰවචනාසුණත් කියනන් අතහැරලා බෑ අතහරින්න බෑ කොච්චර කෙරුවක් කරන්න බෑ ගමික හිතක් හරි විපස්සනා ඥානාවක් හරි ඥානයක් හරි ආවොත් ඒක හෙලි වෙනවමයි හෙලි කරන්න ඕනේ හෙලි වෙනවා ඉතින් ඒක මතකෙට යනවා මම අර දෙවැනි ප්‍රශ්නේ අර වේදනා සංඥා එළියට එන්න ඕනද කියන එක දැන් මෙහෙම හොඳටම ආපාස ප්‍රාසාස ගෙවි ගිහිල්ල ඉවරලා හොඳටම හිත මේ වුණාම එතෙන්දී මට තවම නම් ඒවා එළියට එනවා කියලා වෙන්නේ නැහැ. හැබැයි එතනින් එහාට මම හිතන විදිහට එතනින් එහාට කියලා සරුංගලේ කැඩිච්ච තැනට යනවා කියලා මම හිතනවා. දැන් අතන පැන්නුවා කියන එක ඒක එන්න ඕනද? නෑ එහෙම එකක් නෑ. එතනින් පස්සේ දාර තරංගලේ කැඩෙන තැනට යන්නේ. එහෙම ඇත්තටම එහෙම හරියට එහෙම පිළිවෙලකුත් නෑ. නමුත් ඒක වෙලා හෝ කමන්නේ නැතු හරි කමක් නෑ. Tamanට ඒ කියන බන්ධනේ කඩලා ගියා නම් ඒක නොදැනි වෙන්නේ නෑ. තමන්ට නිකන් නිදහස තේරෙනවා. ඒ නිදහස යන්නේ දුෂ්කරතාවයක් හරහාද සුඛය හරහාද කියලා අනිවාර්යම ගතියක් නැහැ. අපිට කරන්න තියෙන්නේ නැවත නැවත චිත පුරුදු වෙන්න ඕනේ. මේ ගේ ඇතුලේ ජනේලයක් තියෙනවා. ජනේල ඇරියොත් උඹට විවේකේ පේනවා. ඒ ඒ විවේකේ සකොල නිකන් අර දුක එතකොට ඒකට යන්නේ ඉස්සර දුක හරහා ගියාද සැප හරහා ගියාද කියන එක වැදක් නැහැ. මේ විවේකයේට ඒකෙන් නම්බුවක් හරි අවනම්බුවක් හරි නැහැ. විවේකයේ වගේ යමක රඳාපවතින ආලම්බණය වෙච්ච විවේකයක් නෙවෙයි ඒක. ඒක අනාලම්බිත විවේකයක්. කාටවත් ඒක කෙලසන්නත් බෑ. ඒක කවුරුත් කෙරේ රඳාපවතින්නේ නැහැ. දුක හරහා ගියත් සැප හරහා ගියත් ඒ විවේකේ නයිසાર્ගික මේ විමුක්ති රසයක් තියෙනවා. අපිට තියෙන්නේ ඒක හිතට වැඩි වැඩියෙන් අබ්බැහි කරලා දෙන එකයි. ඒකට වැඩියෙන් හුරු කරලා දෙන්න ඕන. ඒ හුරු කිරීමට අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. නැයි අපි එන අවස්ථානුකූලව මතුවෙන ප්‍රශ්න නැත්තම් වෙලා වැඩගනිමු සක්මන සඳහා අපි හතරට නැවත රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. ඊට කලින් වෙන කාට හරි කියන්න කරන්න තියෙන දේ නම් මතක කරන්න. එහෙම නැත්නම් අපි මෙතනින් වැඩසටහන නිමාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරන්න බලාපොරොත්තු දැන් එන්න චිර දිනාටම තෙරුවන් සරණයි අපි හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා